අද මේ ඇට තරමක් සරල නමුත් ඉතාමත් ප්‍රයෝජනවත් වන ආකාරයේ දේශනාවක් දෙකකින් බලාපොරොත්තු වෙන්නේ අභිසමය සූත්‍රයේ අභිසමය සම්මුතියේ සුසීම සූත්‍රයේ ආශ්‍රය. බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලයේදී බුදුරජාණන් වහන්සේගේ භික්ෂු දේශර විවිධාකාරින්ද එන ලාභ සත්කාර ලැබෙන විට ඒ කාලෙක හිටපු පරිබ්‍රාජකයන් ඒ ලබ්ධ සත්කාර නැතුව යන්නට පටන් ගත්තා. මේ කාලේ හිටිය සුසීම කියලා පරිබ්‍රාජකේ කෝගේ ගෝල පිරිස රාශියක් හිටියා. මේ ගෝල පිරිස සුසීම කියන්නේ තමාගේ නායක පරිබ්‍රාජකයාට කිව්වා ඔබ දැන් බුදුහාමුදුරු ගාවට යන්න ගිහිල්ලා මේ ධර්මයේ බුදුහාමුදුරු කියන ධර්මයේ හොඳට අහලා ඉගෙන ගන්න. ඊට පස්සේ අපි ආපුවම අපිත් ওই ධර්මයේ කියමු අපිටත් ওই වගේම ලාභ ලැබේ සත්කාර ලැබේ මිනිසු පූජා සත්කාර කරයි අපිට එතකොට කියන්න පුළුවන් බුදුහාමුදුරු කියන එකයි අපි කියන එකේ අතර මොකක්ද තියෙන වෙනස කියලා. ඉතින් මෙයාත් ඒක පිළිඅරගෙන බුදුහාමුදුරුවෝ ගාවට ගියා මහණුනා. මහණ වෙලා මෙයා ධර්මයේ හොඳට ඉගෙන ගන්නවා. ඉතින් අර මතක තබාගෙන අන් අයට ඒ ධර්මයේ හොරකම් කිරීමේ චේතනාවෙන් අන් අයට කියන්නට ඉතින් ඔක්කොම පංචස්කන්ධ කියන්නේ මේවා ඒවා හේතුඵල මේවා අනිත්‍ය දුක්ඛ අනාත්ම සත්‍යම් පටිච්ච සම්පාද ධර්මයන් ඊළඟට ওই විඩාකාර ඉද්දී නේව ඉද්දී කියන්නේ මනෝමය විඥාන ඉද්දී විඥාන දිබ්බසෝත ඥාන ආදී ඒවා ඒවා විස්තර කරන ආකාර ආදී ඔක්කොම කරුණු දැන් මෙයා කටපාඩමින් ඔක්කොම මතක තබා ගන්න. ඥානං විත දක්ෂ පුජ්‍යලේ. ඉතින් දවසක් මෙයා බුදුරජාණන් වහන්සේ සමීපේ ඉන්නකොට භික්ෂු පිරිසක් ඇවිල්ලා බ්‍රහ්මදාන ප්‍රකාශ කළා අපේ ජාතිය සෙවනවා. දැන් ඉතින් අපිට කර යුතු දේවල් කරන්නේ නැහැ. අපි රාහතුණයි කියලා. මේක අහලා සුසීම ගියා ඒ භික්ෂු පිරිස හම්බෙන්න. ගිහිල්ලා කියනවා ඔබලා දැන් බුදුහාමුදුරුවෝ කියලා මෙහෙම කිව්වනේ. දැන් මෙහෙම කිව්වනම් දැන් රහත්සලා රහත් සමාපත්තියේ පරිසමවත්‍රත් යන්නට පුළුවන් නම් ඔබලට දිබ්බ චක්කු ඥානය කියනවාද පෙර ඈත තියෙන රූප දකින්න අපිට මේකක් නැහැ කියලා. එහෙනම් ඔබලට දිබ්බසෝත ඥාන තියෙනවාද ඒකට දෙන ශබ්ද අහන්න පුළුවන් ඒකත් අපිට නැහැ එහෙනම් ඔබට මනෝමය ඉද්ධි තියෙනවාද ඉද්ධි විඥාන තියෙනවාද මේ රූපම වන්නට පුළුවන් තමන්ගේ රූපේ හා සමාන රූපම වන්නට පුළුවන් නිවිද විවිධාකාර ඉද්ධි ප්‍රත්‍යහාරය ඔබලට කරන්න පුළුවන් ඒ මොකක්වත් අපිට කරන්නට බෑ එහෙමනම් ඔබලට පරිත්‍ත්ත විඥාන ඥානය තියෙන අන්නයගේ සිත දකින්න පුළුවන්. ඒකත් දැන්. ඊට පස්සේ අන්න එහෙමනම් ඔබට පුබ්බේ නිවාසානස ඥානය තියෙනවාද? ඉස්සර ආත්මව දකින්නට පුළුවන්. මේ එක එක ඥානය විස්තර කරමින් මේ තුසීම කියන මේ හාමුදුරුව අහනවා අනිත් හාමුදුරුවෝ. ඔය පොතම මේ හාමුදුරුවෝ කියනවා නැහැ නැහැ නැහැ නැහැ කියලා. ඊට පස්සේ මේ සුසීම ප්‍රකාශ කරනවා. එහෙනම් ඉතින් ඔබලා මේ රහත්ඵල සමාපත්තිය කියන එක ඔය කියන කතාවත් එක්ක සැසඳෙන්නේ නැති නිසා ඒක අසමාපත්තියක් වෙන්නේ නැති. සමාපත්තිය කියන එකට විරුද්ධ වචනේ අසමාපත්තිය. ඊට පස්සේ භික්ෂු පිරිස කිව්වා ඔබලා කොහොම කිව්වත් අපි පඤ්ඤා විමුක්තිකයෝ කියලා. මේක තේරුන්නේ නැහැ මේ පොත තේමෙට දැන් මේක ඉගෙන ගන්නට ඕනකම තියෙන කවුද පඤ්ඤා විමුක්ත මොකක්ද මේක වට විස්තර කරන්න විස්තර කරන්නයි කියලා කිව්වා. එහෙම කියනකොට වික්ෂු පිරිස කිව්වා ඔබට තේරුණත් එකයි මේක නොතේරුණත් එකයි අපි පඤ්ඤා විමුක්ති කියුවේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ හමුවට මේ සුසීම ගියා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට මේ පුවත ඔක්කොම අගේද මුලට ප්‍රකාශ කළා මම මෙහෙම කියා මෙහෙම කිව්වා මෙහෙම කිව්වා මෙහෙම කිව්වා කියලා. අන්තිමේදී බුදුරජාණන් වහන්සේ එතකොට ප්‍රකාශ කළා උබ්බේච කුබ්බේව කෝසසේම ධම්මට්ඨික ඥානං පච්චා නිබ්බාණි ඥානං විශේෂයෙන්ම පළමුවෙන්ම මේ විදර්ශනා ඥාන ඇති වෙනවා. පසුව නිබ්බාන ඥාන නිර්වාණ පිළිබඳ නුවණ ඇති වෙනවා. කියන්නේ සෝවාන් මාර්ග ඥාන ආදී සකදාගාමි අනාගාමි අරහත් මාර්ග ඥාන ඵල ඥාන වලට තමයි නිබ්බාන ඥාන කියන්නේ. ඒ නිබ්බාන ඥාන ඇති වෙනවා. ඉතින් මේක සුසීමට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ සුසීම අහනවා බුදුහාම මට නම් මේක තේරෙන්නේ නැහැ බුදුහාමුදුරනේ. කරුණාකරලා මේක විස්තර කරන්න. බුදුහාමුදුරුවෝ ඔබට තේරුණත් එකයි සුසීම මේක නොතේරුණත් එකයි. ඉස්සෙල්ලම විදර්ශනා ඥානය තියෙනවා පස්සේ නිර්වාණ ඥානෙ පහළ වෙනවා කියන්නේ. මේක ඉතින් කොහෙත්ම තේරුන්නේ නැහැ දෙවෙනි සැරේ කියනකොට මෙයාට කොහොමද තේරුම් ගන්න බැරිකමක් තිබුණේ නැහැ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ මොහුගෙන් ප්‍රශ්න ටිකක් විමසුවා මේක තමයි ඊටාමම වැදගත් කොටස මේ ධර්මයේ තියෙන මේ අසන ලද ප්‍රශ්න මාලාවෙන් පටිච්ච සමුප්පාද ධර්මයන් හැර අනිත් අතෝ සෑම ප්‍රශ්නයක්ම එක සූත්‍රයක නෙවෙයි 100ක නෙවෙයි මහා රාශියක් සූත්‍රවල බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා. ඒ අනුසාරයෙන් පිළිපැදීම තුලින් බොහෝ දෙනෙක් රහත් ආදී මාර්ගඵල ලැබුවා. එතකොට මේක ඊටාම සරල කරුණක් වාගේ බැලු බැලමට තේන්නේ නම් සරල දෙයක් නෙවෙයි ඒක ඊටාම ගැඹීරයි රහත් ඵලයේ පවා ලබා දෙන ක්‍රමයක්. ඉතින් බුදුජානන් වහන්සේගෙන් අහනවා බුදුජානන් වහන්සේ අහනවා සසීමගෙන් සසීම ඔබ හිතන්නේ මේ රූපය නිත්‍ය එකක්ද අනිත්‍ය එකක්ද? එතකොට සසීම ප්‍රකාශ කරනවා මේක අනිත්‍ය එකක් කියලා. මේ ඇතම් මේක කියනකොට රූපය අනිත්‍යයි කියලා එකපාරට කියන්නත් පුළුවන්. එහෙම එකපාරට කියන එකක් නෙවෙයි මෙහිදී අවශ්‍ය වන්නේ මේකදී වචන පහක් බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා. ඒ කියන්නේ සද්ධාවෙන් නෙවෙයි කිය යුත්තේ අන් අය කියන නිසා නෙවෙයි කිය යුත්තේ තර්ක විතක් වලින් තේරෙනවා මේක මෙහෙමයි කියලා තර්ක කළා විතක්ක කළා එහෙම කියන එකකුත් නෙවෙයි අනුමානයෙන් කියන එකකුත් නෙවෙයි තමන් අදහන දෘෂ්ටියට අනුව මේක හරි නිසා මෙහෙම කියනවා කියලා කියන්නට බෑ අපරප්පච්චා ඥානමේ වත්තේසෝ හෝති සමාටම ඒ පිළිබඳ නුවණක් තියෙන්නට ඕන. අන්න ඒ ආකාරයේ නුවණකුයි ඊට පස්සේ කියන සෑම කරුණක් පිළිබඳව ඇතිවිය යුත්තේ මේ අය gedara පිළිලා භාවනා කරනකොට ඒ විදිහට බුදුහාමුදුරුවෝ කියවටවත් මේ ධර්මයේ මේ කරුණ අපි මතක් කළාටවත් වෙන ආකාරයෙන් හරි ඇසුවටවත් මේ සමාගයේම නුවණක් බවට ඒකපත් වේති. මේ රූපේ අනිත්‍ය දෙයක්ද නිට්ටය දෙයක්ද අනිත්‍ය දෙයක්ද සමයක් අනිත්‍ය නම් ඒක දුකද නැත්නම් සැපද සසීම කියලා අහන ඊළඟ ප්‍රශ්නේ. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. එතකොට රූපේ අනිත්‍ය යාම තුළින් ඇතිවෙන දුක්ඛ ස්වરૂපය මෙහාය අවබෝධ කරගන්න ඕනේ. විවිධාකාර මේ දුක් ඇතිවන්නේ රූපයේ අනිත්‍ය යන අනිත්‍ය යන තත්ත්වේ නිසා. ජරාවට පස්සන්නේ මේ තරුණ කාලයේ මේ අනිත්‍යය යන නිසා. ලෙඩ වෙන්නේ ඒ නිරෝගී භාවය අනිත්‍යයට අනුසමයාගේ වශයෙන් මේ ශරීරයේ අනිත්‍ය ශරීරයේ අනිත්‍යයට පත්වන නිසා තමයි විවිධ දුක් වලට දැනුම් වුණ පාන්න සිදුවන්නේ අපි මේ දේ දවල් රැ නැත්නම් ඒ අතරමංග කාලයේදී පවා කෑම බීම කවමින් මේ ශරීරයේ පෝෂණය කරන සිදුවලා තියෙන මේවා අනිත්‍යයට අනුසමය අනිත්‍යයට යාම තමයි විවිධ දුක් ගැටෙන තියෙන ආකාරය තම අවබෝධ කරගන්නවා මේවා මම විස්තර කරාට වැඩක් නැහැ තමන් අවබෝධ කර ගැනීමයි අවශ්‍ය වන්නේ ඊළඟට අහනවා යමක් අනිත්‍ය නම් අනාත්ම නම් අනිත්‍ය නම් දුක්ඛ නම් සුසීම ඒක ආත්ම වශයෙන් ගැනීම සුදුසුද ඒකෝට ඒකටත් දැන පිළිතුරමයි ඒක ආත්ම වශයෙන් ගැනීමට සුදුසු නැහැ කියලා මේකත් තමාගේම අවබෝධය තුලින් ඇතිවිය යුතුයි මේවා මේ විදිහට අනිත්‍ය දන්නවා මේ විදිහට දුක් ලබා දෙනවා මේ විදිහට හේතුඵල නිසා පහළ වෙනවා මේක නිසා මේ ශරීරයේ කිසිසේත් මම හෝ මගේ ආත්ම වශයෙන් ගන්නට සුදුසු නැහැ කියන අවබෝධය තමාටම ඇති වේ යුතුයි. දැන් මේ අය අවබෝධය ධර්මයේ අවබෝධ කරගෙන සිටින මේ අයට කර්මයක් තිබෙනවා. නමුත් මේක 100%ම තියෙනවා නම් රහත් වෙලා සිටින ඒක නිසා මේ අවබෝධවල අඩුපාඩු තියෙන බව තේරුම් ගත යුතු වෙනවා. ඒ අඩුපාඩු සකසා ගැනීමට නම් තව තවත් මේ අවබෝධයන් දියුණු කර ගන්නට ඕනේ ගැඹුරින් පළල්ලා. ඒ සඳහායි අපි මේ දේශනාව ඉදිරිපත් කරන්නේ කරුණිකයෙන් මතු කර දීම සඳහා. එතකොට ඊළඟට බුදුරජාණන් වහන්සේ වේදනාව ගැන අහනවා. වේදනාව නිත්‍යද අනිත්‍යද සැප දුක් මඳහ සියලුම වේදනා අනිත්‍ය බව ප්‍රකාශ කරන යමක් අනිත්‍ය නම් දුකද සැපද? සැපක් නෙවෙයි ඒක දුකක් කියලා වෙනවා. මේ විශ්වසීම පිළිතුර දෙන්නේ. මෙහිදී සුඛ වේදනාව, දුක්ඛ වේදනාව, උපේක්ෂා වේදනාව කියන වේදනා තුනම අනිත්‍ය ඥානය මේ හොඳට කාරණාව වශයෙන් තේරුම් ගන්නට පුළුවන් මේ අනිත්‍ය ඥාන තුළින් දුකක් ඇති වෙන ආකාරය. සුඛ වේදනාව ඒකාන්ත වශයෙන්ම දුකක් වශයෙන් දත යුතු බව බුදුහාමුදුරුවෝ දක්වලා තියෙන සුඛ වේදනා දුක්ඛෝ දක්වබ්බා කියන. ඒ පිළිබඳ මේ කලින් කරුණු කියලා තියෙනවා. දැන් ඒක නිසා සුඛ වේදනාව දුකක් වශයෙන් තේරෙන්නට ඕනේ. ඊට අමතරව මේ සුඛ වේදනාව වෙනස් වීමවත් දුකක් අනිත්‍යකයක්. ඉතින් මේ දුක්ඛ වේදනාව වෙනස් වීම දුකක් කියන කතාවට අරමත් තේරුම් ගන්නට අපහසු වන්නට පුළුවන්. ඒ දුක නැති වෙන එක දුක අනිත්‍ය කියන එක හොඳයි. ඒක යහපතක් කියලා හිතෙනවා. ඒක ඇත්ත තමයි දුක යහ අනිත්‍යයට යන එක හොඳයි. නමුත් ඒ අනිත්‍යයට යාම නිත්‍ය වශයෙන් පවතින දෙයක් නෙවෙයි. දැන් අපි හිතමු ශාරීරික වශයෙන් බලවත් දුක් වේදාවක් අපේ ඇති කර දෙන රෝගයක් තියෙනවා කියන යම් කිසි කෙනෙක් යම් කිසි බෙහෙතක් දෙනවා විනාඩි 5කට 10කට වැනි සුළු කාලයකට සුවයක් තාවකාලික සුවයක් ලබයි. ඒ සුවය සැපයක් කියලා ඒ පුද්ගලයා ගත්තට විනාඩි 5කින් නැවත ඒ දුක එනවා නම් ඒ ඇති වුණු తాවකාලික සෝය නිත්‍ය සෝයක් වශයෙන් ගැනීම කිසිදේ සුදුසු නෑ. ඒක පස්සේ ඒක ආපහු නැවත දුක්ඛ දුකමයි කරතිලා එන්නේ. මේ ආකාරයෙන් තේරුම් ගන්නකොට තමන්ගේ දුක් වේදනාව අනිත්‍ය දවම් පවා දුකක් කියලා. ඒ වගේම උපේක්ෂා වේදනාව අනිත්‍යදම දුක මේ අනිත්‍ය වූ දුක් වූ මේ වේදනාව ආත්ම වශයෙන් ගන්නට නොහැකි දෙයක් සමා හිතුවට මම කියලා මගේ කියලා එහෙම එකක් නෙවෙයි බව තේරුම් ගත යුතුයි හේතුන් නිසා ඇති වෙන දුක් වේදනා ඇති වෙන හේතුන් තියෙනවා සැප වේදනා ඇති වෙන හේතුන් තියෙනවා මඳහත් වේදනා ඇති වෙන හේතුන් තියෙනවා හේතුන්ගේ සංයෝගයෙන් මේ වේදනාවන් මේ සමන්ට ඕන විදිහට නෙවෙයි පහළවන්නේ හේතුන් නිසා පහළවන්නේ ඒක තේරුම් ගන්න ඊළඟට සංඥාව ගැනත් ඔය කරුණු තුනම අහන සංඥාව අනිත්‍යද නිත්‍යද කියන කතාව. අනිත්‍ය නම් ඒක දුකද සැපද කියන කතාව. එතකොට සංඥාව අනිත්‍යද යෑම නිසා ඒක දුකක් බව තේරුම් ගන්න ඕනේ. මේවා විස්තර වශයෙන් මේ අය කලින් අවබෝධ කරගන්නේ නැහැ. ඒක නිසා මේවා විස්තර වශයෙන් දැන් අවබෝධ කරගන්න බලන්න ඕනේ. ඒ කියන්නේ අපිට හැම වෙලාවෙම අපි කැමති සංඥා තියෙනවා. නැහැ සිය කරන රූප සංඥා තියෙනවා නම් ඒක හොඳයි. ඇහැ අප්‍රිය කරන සංඥායන එක හරි නෑ. අප්‍රිය කරන රූප සංඥා. කන ප්‍රිය කරන ශබ්ද සංඥා තියෙනවා හොඳයි. මොන කන අප්‍රිය කරන ශබ්ද සංඥායන එක එතරම් සුදුසු නෑ. ඒ තමයි දුකකටපත් කරනවා. ඒ වගේම අනිත් ඉන්ද්‍රයන්ට අරමුණු වන ඒ සංඥාවන් පහළ වීම කියන්නේ අනිෂ්ඨ අරමුණු අසංඥා පහළ වීම එතරම් හොඳ කාර්යයක් නෙවෙයි, හොඳ දෙයක් නෙවෙයි. ඒ ඒවා අනිත්‍යයට යෑමත් දුක. ඒව අනිත්‍ය කියන්නේ අනිෂ්ඨ සංඥාමම් පව අනිත්‍ය ගියා අනිත්‍යයට ගියාට නැවතේ අනිත්‍ය අනිෂ්ඨ සංඥාව අපිට එනවා. ඒක නිසා ඒක නිත්‍ය දෙයක් නෙවෙයි මේ නිසා ඒකත් අනේ කියන්නේ අනිෂ්ඨ සංඥාවන් අනිත්‍යයට යෑම ඒතරම් හොඳ දෙයක් නෙවෙයි. ඒක දුකක් වශයෙන්. එතකොට මේ සංඥාවල් අනාත්ම වශයෙන් තේරුම් ගන්නට ඕනේ. සංඥා සංඛාරයෙන් දෙකම එකට තේරුම් ගත්තත් කමන්නේ සංඛාර වලට ඒ විදිහට පිටේ පහළ වෙන සිටිවිලි අනිත්‍යද දුක්ඛද අනාත්මද කියන කාරණා. යමක් අනිත්‍ය නම් දුක ඒ කියන එක මේදී තේරුම් ගන්න ඕනේ. සිටිවිලි තමා කැමැති සිටිවිලි තමා සතුටු කරන සිටිවිලි තමා සං කියන්නේ තමාගේ සැනසීම සහනය ගැන සිතුවිලි තියෙනවා නම් හොඳයි. නමුත් මේවා නැති වෙලා යනකොට දුකක්. ඊට අමතරව තමා කැමැති නැති දුක් සිතිවිලි ඇති වෙනවා. තමන් කොහෙත්ම කැමැති නැති සිතිවිලි ඇති වෙනවා. මේ සිතිවිලි ඇතිවීම දුකක් ඊට අමතරව ඒ සිතිවිලි නැති වෙලා ගියාට නැවතත් එවැනි සිතිවිලියෙම දුකක් වෙනවා. මේ සිතිවිලි ඇතිවීමන් ඒකාන්ත වශයෙන්ම ආත්ම ධර්ම නෙවෙයි අනාත්ම ධර්මයි. මේවා මොළේ ක්‍රියාකාරීත්වය මත සිදුවන ක්‍රියාදාමයන්. මේක පැහැදිලිව තේරුම් ගත යුතු කරුණක්. විශේෂයෙන්ම තේරුම් ගන්නට ඕන මේ සිතිවිලි පහළවන්නේ නැත්නම් සංඥා පහළවන්නේ මොළයේ සෛල ස්නායුගේ නිසි පරිදි ක්‍රියාකාරීත්වය මත කියලා. මේ අය මේක තේරුම් ගන්නකොට තරමන් තමන්ට මට මේක හිතන්නට පුළුවන් කියලා හැඟීමක් දැන් තියෙනවා. මට දැන් හිතන්නට පුළුවන් මම තමයි හිතන්නේ කියලා. නමුත් එහෙම එකක් නෑ. ඒ වගේම නැත්නම් මට කල්පනා කරන්නත් පුළුවන් කියලා හිතන්න පුළුවන්. එහෙනම් මේක පොත් නෑ. නැත්නම් අපි හිතමු පොතක් පතක් කියනවා නැත්නම් මේ වැනි ධර්මයක් අහනවා අහනකොට මේ කියන දේ තේරෙනවා කියලා. එතකොට හිතෙන්න පුළුවන් මම තේරුම් ගන්නවා මට තේරෙනවා කියලා. නැත්නම් අපි හිතනවා අපිට යම් කිසි දෙයක් නුවණින් අවබෝධ කරගන්නට පුළුවන්කම තිබෙනවා. දැන් ඒකකොට හිතෙන්න පුළුවන් මම මේ නුවණින් අවබෝධ කරන්නේ මම මගේ කියන හැඟීම තියෙන්නට පුළුවන්. මේ එකක්වත් තමන්ගේ දේවල් නෙවෙයි අර මොලේ තියෙන සෛල සහ ස්නායු පද්ධතියන්ගේ යථාපරිදි ක්‍රියාකාරීත්වය තුළින් සිදුවන ක්‍රියාදාමයක් ඒක. ඒ වගේම තමයි විඥානය අනිත්‍යද දුක්ඛද අනාත්මද කියන කාරණාව ඒ අනුසාරයෙන් සිහිපත් කරගන්නට ඕන. මේ විඥානයන් පවා අපි හිතනවා නම් Tamanට ඕන විදිහට ඇති වෙන දෙයක් කියලා ඒක වැරදි කතාවක්. දැන් මේ සංඥා සංඛාර විඥාන කියන කොටස් තුනම අනුව අපි බලනකොට තමන්ට හිතෙනවා තමන්ට කතා කරන්නට පුළුවන් කියලා. තමන්ට වැඩ කරන්නට පුළුවන් කියලා. තමන්ගේ අංගපසක හසුරවන්නට පුළුවන්, ක්‍රියා කරන්නට පුළුවන් කියලා හිතෙනවා. මේ ඔක්කොම මේ ආත්ම සංඥා සම්පූර්ණයෙන් ගැලවී නැති අයගේ සිත තුළ ක්‍රියාත්මක කරන දේවල්. සෝවාන් වුණත් ඕවා තියෙනවා, සකදාගාමී වුණත් තියෙනවා, අනාගාමී වුණත් තියෙනවා. රහත් වෙනකොට තමයි සියල්ලම නැතිවන්නේ. ඒක නිසා තිබෙනවයි කියලා පසුතැවීම නෙවෙයි මේවා නැති කර ගැනීමට උත්සුකව කටයුතු කිරීමයි සිදුවන්නේ. දැන් උදාහරණයක් වශයෙන් කියවොත් එහෙම අපි හිතනවා අපිට බලන්න කරන්නට පුළුවන්. ඇහැ හා සම්බන්ධ ස්නායු ක්‍රියා විරහිත වුණොත් එහෙම අපිට කොච්චර ඕනකම තිබුණත් ඇහැ නිරුපද්‍රව තිබුණත් අපිට බලන්නට බෑ. කන හොඳට තියෙනකොට අපිට හිතෙනවා අපිට අහන්නට පුළුවන් කියලා. ඒ හා ස්නායුවක් ඇතුණු මොනවා හරි ඔපරේෂන් එකක් කරනකොට වගේ අපිට ශබ්ද අහන්නට බැරි වෙනවා. ගඳ සුවඳ අපිට දැනගන්නට බැරි වෙනවා නාසයේ තිබුණා. දිව තිබුණත් රස දැනගන්නට බැරි වෙනවා. ඇහැ තිබුණත් ඇහැ පිල්ලම් ගහන්නට පවා බැරි වෙනවා. අපි හිතනවා අපි ඇහැ අපිට ඇහැ පිල්ලම් ගහන්න තමයි මේක ඉතාලා සුළු කාර්යයක් නේ කියලා. ඔව් ඉතාලා සුළු කාර්යයක් තමයි. නමුත් මම ඊයේ පෙරේදා මට එක්කෙනෙක් මේ ඕස්ට්‍රේලියාවේ ඉන්න කෙනෙක්ගෙන් ඔපරේෂන් එකක් කරලා මුලිය ගෙඩියක් තිබිලා. එයාගේ ඇස් පිල්ලම් දැන් එයාට ගහන්නට බැහැලු. අද්දකින් අල්ලලා වහන්නට ඕනේ. එතකොට මේ ඊයේ පෙරේදා සිදුවෙච්ච දේ මම මේ කියන්නේ. එතකොට ඒ අපි හිතනවා ඇස් පිළිනම් ගන්න එක මහ වැඩක් නෙවෙයි. ඒක ක්‍රියාත්මක අපිට කරන්නට පුළුවන් කියලා. ඒහා සම්බන්ධ මොලේ ස්නායුවක් හා ඒ මොලේ හා ඒ ස්නායු හා සම්බන්ධයි ශරීරයේ ක්‍රියා විපරීත බාහිර ඇති වුණාට පස්සේ ඔය මොකක්වත් කරන්නට බෑ. අතපය හොලවන්නටවත් බෑ. අනිත් අතින් අපි හිතනවා අපිට කතා කරන්න පුළුවන් කතා කිරීම පවා අපිට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි මේ මොලේ ශරීරයේ ක්‍රියාකාරීත්වය නිස්පරිදි නැත්තම්. එතකොට මේ අනුව කල්පනා කරනකොට අපි දැන් අපිට හිතන්නට පුළුවන් කියලා. දැන් සාමාන්‍යයෙන් ওই භූත කරදර වාගේ තියෙන කෙනෙකුට මොලේ සයිද භූතය ඇවිල්ලා මිරිකුවට පස්සේ තමන් කියනවා අපිට පාඩම් කරපු දෙයක් තියෙනවා කියලා කටපාඩම් දෙයක් තියෙනවා. ඒ කියන්නේ මොකක්ද කියලා කිව්වත් තමන්ට තේරෙන්නේ නැත්තම් තමන් කල්පනා කරන්න හදනවා මේ මොකක් හරි අතීත දෙයක් හරි මොකක් හරි ධර්ම කර්මයක් හරි. හරි මොලේ මිරිකලා තියෙන නිසා කල්පනා කරන්න හදනවා හදනවා හදනවා කල්පනා කරන්න බැහැ. මේක සම්පූර්ණ සත්‍ය ක්‍රියාව සත්‍ය දෙයක් මම මේ කියන්නේ. එතකොට අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙන්න ඕන මේ අපි මේවා කරනවා නෙවෙයි මේ හේතුඵල ක්‍රියාදාමයක් කියලා. මේක මේ අනාත්මයි කියලා පොඩ්ඩක් වටහා ගැනීම නෙවෙයි මේදී මේ මම ප්‍රකාශ කරන්නේ මේක ඉතා ගැඹුරින් අවබෝධ කර ගැනීම. ඉතින් අපි නුවණින් කල්පනා කරලා කියලා කල්පනා කරන්න පුළුවන් අපිට නුවණින් අවබෝධ කරගන්නට පුළුවන් කියලා හැඟීමක් තියෙනවා. එහෙම හැඟීම තිබුණාට අපිට ඒක කරන්නට පුළුවන් දෙයක් නෙවෙයි. මේ නුවණින් කටයුතු කිරීම හා සම්බන්ධව සේකරනවා. ඥානාන්විත කටයුතු කිරීමේ දේවල් හා සම්බන්ධ ස්නාසා මුලේ ක්‍රියාකාරීත්වය මතයි ඒ දේ කරන්නට පුළුවන්. ඒකත් අර වගේම ඒ මොලේ සහ සම්බන්ධ ස්නායු කැපීමක් හෝ ප්‍රේෂණ කිරීමකදී විනාශ වීමක් හෝ කවර දෙයක් හරි සිදු වුණා කරන්න. නැත්නම් ওই භූතය වැනි කෙනෙක් ගිහිලා ඒ කොටස මොලේ තදින් ස්පර්ශ කරාට පස්සේ ඒක ක්‍රියා తాවකාලිකව ක්‍රියා විරහිත වුණා නම් ඔය මොකක්වත් නුවණින් හිතන්නට බෑ. මේදී Tamanට තේරෙනවා පැහැදිලිවම මේ එකක්වත් මම කරන දේවල් නෙවෙයි, මගේ දේවල් නෙවෙයි. වෙන දෙයක් තියා බුදුහාමුදුරන්ගේ සර්වඥතා ඥානය ගැන කියලා හිතමුකෝ බුදුහාමුදුරන්ගේ සර්වඥතා ඥානය කිව්වම මේක අසීමිතයි කියන්නට අතීතයේ හිතුවත් අනාගතයේ හිතුවත් වර්තමානයේ හිතුවත් කොයි දේ ගැන හිතුවත් ඒ ඥානයේ කෙලවරක් සීමාවක් නැහැ ඒකයි සර්වඥතා ඥානයේ විශේෂත්වය. ඒ සර්වඥතා ඥානය පවා බුදුරජාණන් වහන්සේ කියන පුද්ගලයෙකුගේ නෙවෙයි අර ඒ ශ්‍රී බුද්ධ ශරීරයේ පැවති මුලේ සෛල මත ක්‍රියාත්මක වූ හේතුඵල ක්‍රියාදාමයක්. ඒක එහෙමනම් අන් අයගේ தත්යන් ගැන කතා කරන්න දෙයක් නැහැ. ඒක නිසා මේක සරල කරුණක් කියලා හිතන්න එපා. මේ අනාත්ම අවබෝධය තව තවත් ගැඹුරින් ගැඹුරින් අවබෝධ විය යුතුයි. Tamanට අතපය සලවන්නට පුළුවන් කියලා අපි හිතනවා. ඒකට අවදිින්නට පුළුවන් කියලා හිතනවා. මේ හැම එකක්ම අර රූප කොටස් නිසි පරිදි මොලේ කියන රූප කොටස් නිසි පරිදි ක්‍රියාත්මක වීම තුලින් සිදුවෙන ප්‍රතිඵලයක් විනා අපට ඕනේ විදියට කරන්නට පුළුවන් දෙයක් නෙවෙයි. දැන් අර මං කියේ ඇසපිල්ලම් ගහන එකවත් කරන්නට බෑ අපිට ඕනේ වුණාට. එතකොට මේක සම්නික්කරම ආය ආත්මයක් නෙවෙයි අනාත්මයි කියන හැඟීම ඒ අවබෝධය තමාගේ සිතට කාවැදෙන්නට ඕන අවබෝධ වෙන්න ඕන අපරප්පච්චා ඥානමේ වශයෙන් හෝති ඒ පිළිබඳ නුවණ අනුන්ගෙන් අහලා නෙවෙයි තමන්ටම ඇති වී ඉත්තා අය මේ තර්ක විතර්ක නිසා මේක හරි කියලා නැත්නම් තමන්ගේ දෘෂ්ටියට අනුව තමන් අදහන ආගමට අනුව හරි කියලා නැත්නම් මේ ආමුදුරු කෙනෙක් ප්‍රායෝගික බණක් කියලා තියෙන ඒක නිසා හරි කියලා එහෙම පිළිගැනීමක් නෙවෙයි මේ අවශ්‍ය තමාටම අවබෝධයක් ඇති මේ විදිහට මේ පංචස්කන්ධය ගැන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධර්මයන් පරමද්දරට දැන් අවබෝධයලා මේ හැට තිබෙනේ නමුත් ඒකෙන් සෑහීමකට පන්තන්න තිබා අපි මේක සම්පූර්ණයෙන් අවබෝධ කරලා තියෙනවා කියලා. එහෙම අවබෝධ කරලා තියෙනවා නම් ඒ කාන්තෙන්ම මේ අය මෙලහකටම රහත් වෙලා. එතකොට ඊළඟට බුදුරජාණන් වහන්සේ දෙවෙනි ඊට පසුව දෙවෙනි කරුණ වශයෙන් දක්වන සුසීමගෙන් අහනවා හොඳයි සුසීම ඔබ මේ විදිහට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ කොටස් පහම අනාත්ම වශයෙන් දකිනවන්නම් මේ යම්කිසි රූපයක් තියෙනවා නම් අතීත අනාගත පච්චුප්පන්න අතීතේ වර්තමානයේ අනාගතේ අධ්‍යාත්මික බාහිර ආධ්‍යාත්මික සහ බාහිර වශයෙන් ඒ වගේම ඕලාරිකයේ සුකුමේ හීනේ පණිතේ ආදී වශයෙන් දක්වන ගොරෝසු ඕලාරිකේවා සුකුමේවා හීනේවා ප්‍රණීතේවා දුර තියෙනේවා ළඟ තියෙනේවා මෙතන 11ක් කරුණු තියෙනවා අතීතනාගත වර්තමාන කරුණු තුනයි තමන්ගේ සහ බාහිර දෙකයි 5යි ඊළඟට තව කරුණු හයක් තියෙනවා අර යන් দূරේ සම්පතිගේ දුර තියෙන ළඟ තියෙන හීනේ පණීතයි හීන ප්‍රණීත දෙකක් ඒ වගේම ඕලාරිකම සුකුමන ඕලාරික සුකුම මේ හැම එකක්ම නේතම්මම නේසෝ හමස මෙමේසෝ වත්තාති ඊය මේතං යථා භූතං සම්මප්පඤ්ඤා දස්සබ්බං කියලා දක්වන මේ හැම එකක්ම මම නෙවෙයි මගේ නෙවෙයි කියලා නුවණින් දකින්නේ දැන් මේක කියනකොට මේකට එකපාරට අපෝ මේක සුළු දෙයක් මේක දන්නවයි කියලා. එහෙමනම් මේ ඒ දැනීම සම්පූර්ණයි කියලා හිතනවා නම් ඒක සම්පූර්ණ වරදක්. දැන් අපි රූපය ගැන කතා කරමු රූපය ගත්තාම තමන්ගේ රූපය දැන් නාම කියලා දැක්කා අධ්‍යක්ෂම බහිද්ද අන්නයගේ රූප සනාත්ම වශයෙන් දකින්නට ඕනේ තමන් නෙවෙයි තමන්ගේ දැන් අපි දැන් තමන් ඇතුළු කරන දෙමව්පිය කෙනෙක් සහෝදර සහෝදරි ස්වාමී භාර්යාව වගේ කෙනෙක් අතනී පෙරා උත්සල වෙලා වගේ සිටිනවා කියන්නේ ඒ රූපය අයිති පුද්ගලයාට ඒ රූපය ආත්ම නෙවෙයි තමන්ගේ රූපේ තමන්ට ආත්ම නොවන්නාseම ඒ අර ජරාවෙන් හෝ රෝග පීඩාවෙන් හෝ කවර ආකාරයෙන් දුබල සිටින තැනැත්තාගේ ඒ රූපයත් ඒ ඇදි නෙවි. නමුත් ඒ අය නොදැක්කම නිසා එක මගේ රූපය කියලා හිතන එක වෙනම කරුණක්. නමුත් ඒ අයගේ නොවන රූපයක් තමාගේ රූපයක් වන්නට කිසිම හැකියාවක් නැහැ. ඉතින් මේක නොදැක්කම අවබෝධයෙන් නැති නිසා මගේ කියන සංඥා විපල්ලාසය ඇති වෙනවා. ඒක ඉතා ගැඹුරුයි ඒක තේරුම් ගන්න කියන්නේ මේක අවබෝධ වෙනකොට තේරෙන්නේ මේක කොච්චර ගැඹුරක් තියෙනවද කියලා මේ කියන කතාව. එතකොට පැහැදිලිවම පේනවා තමන්ගේ ශරීරය මේ ලෝකේ කාටවත් අයිති එකකුත් නෙවෙයි. එතකොට මේ ලෝකේ කාටවත් තමන්ගේ ශරීරය අයිතිත් නෑ කියලා. මේ කරුණ හොඳට ගෙදර ගියාට පස්සේ අවබෝධ කරගන්න. තමන්ගේ ශරීරය මේ ලෝකේ කාටවත් අයිති දෙයක්ුත් නෙවෙයි. ඒ වගේම මේ ලෝකේ කාටවත් මේ තමන්ගේ ශරීරයයි තිත් නෑ දෙපැත්තටම. තමන් කාටවත් අයිති නෑ කාටවත් තමන්මයි තිත් නෑ. මේ විදිහට බලනකොට ආධ්‍යාත්මික වශයෙන් හා බාහිර වශයෙන් බලනකොට මුළු විශ්වයම අර හීන ප්‍රනීත ආදී වශයෙන් දක්වන හීන කියන ඕලාරික සුකුම අපේ ඇඟ ඕලාරික නම් දෙවියන්ගේකම සුකුමයි සූක්ෂමයි. ඒ අපේ ඇපී විහටත් පේන්නේ. දිව්‍යංගයන්ම සූක්ෂමයි නම් බක්මයන්ගේම ඊටත් වැඩිය සූක්ෂමයි. මේ විදිහට හීන ප්‍රනීත ભેදයන් දක්වන්නේ. ළඟ තියෙන ඈත තියෙන එක බැලුවාම අපිට බඹලෝ දක්වා තියෙන ඕන ඒවා කොහොම ඈත තියෙන රූප වශයෙන් දකින්න පුළුවන්. හෝ මේ ළඟින් දීන ප්‍රණීත මේ ආදී බෙහෙද නැති වුණත් අර අතීත අනාගත වර්තමාන අධ්‍යාත්මික බාහිර කියන කොටස් පහ විශේෂයෙන් ආબોධ කරගන්නවා. මෙහිදී මේ සමන්ගේ අතීත රූපයේ දෙස කල්පනා කරලා බලන්නට ඕනේ තමන්ගේ මෝඩකමත් අවබෝධ වෙමින් එදා මේ රූපය මම කියලා අරගෙන කොහොමද දැඟලුවේ කියන්නේ දැන් අපි මේක අනාත්මයි කියලා අවබෝධ කරගෙන සිටිනවනම් මීට පෙර අපි මේ රූපය අරගෙන මම මගේ කියලා කොහොම හිතාගෙන කටයුතු කළාද කොයිතරම් මෝඩකමක් අවිද්‍යාවක් එදා තිබුණද කියන අවිද්‍යාව දෙසට ප්‍රඥා ඇසින් ප්‍රඥාව තුළින් ඒ දෙස බැලීමක් කරන්න ඕන ඒක අවබෝධ කරගන්න ප්‍රඥාවෙන් මේ අවිද්‍යාව දකින්නට ඒ වගේම දැන් තියෙන රූපය මෙහෙම මම මගේ නෙවෙයි නම් අනාගතයේ පහළ වෙන රූපත් මම නෙවෙයි මගේ ආත්ම නෙවෙයි කියලා අවබෝධ මේ වගේම තමයි බාහිර රූප තමන්ගේ මව ස්වාමි පුරුෂයා භාර්යාව දරුවා ආදී ඕන කෙනෙක් බාහිර මේ බාහිර තමන් මේවා ඉස්සර මම මගේ කියලා ගත්තේ කොහොමද කොයිතරම් මෝඩකමක් එදා හිත තුළ තිබුණාද ඒ මෝඩකම මෙන්න කියලා ප්‍රඥාවෙන් ඒක දකින්නට ඕනේ දැන් එහෙම ගන්නෙ නැත්නම් අනාගතෙත් මේකේ ගන්නට දෙයක් එහෙම මම වගේ කියලා නැති බව තේරුම් ගන්නට ඕන. මෙතන මෙහෙම අවබෝධ වෙනකොට මේ විශ්වයේ කිසි තැනක කිසිම රූපස්කන්ධයක් තුළ ආත්මීය සංඥාව ආත්මයක් ඇත කියන හැඟීම කිසිසේත් පිහිටන්නට හැකියාවක් නැහැ. පිහිටනවා නම් තමන්ගේ ආත්ම සංඥාවේ අනාත්ම සංඥාවේ යම්කිසි අඩුපාඩුවක් තියෙනවා. මේ විදිහට මේ කොටස් පහ ගැඹුරින් අවබෝධ කරගත යුතුයි. ඊළඟට වේදනාව ගැනත් කොහොමම කියන අතීත අනාගත වර්තමාන අධ්‍යාත්මික බාහිර ඕලාරික සුකුම ඊන පනේත දුරස් ඈත දුරේ සම්පිත මේවා ඔක්කොම නේතම්මම නේසෝමස්මි මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා දකින්න මෙහිදී තමන්ගේ වේදනාව දැන් දැනෙනවා සැපෝ දුක්ඛෝ මේ දෙස් මම නෙවෙයි කියලා අතීතයේ මේවා මම කියලා විඳිනවායි කියලා මගේ වේදනාව කියලා වේදනාව කොයිතරම් දුරට උපාදාන කරගෙන කටයුතු කළාද කියන එක තේරුම් ගන්න. මේ උපාදාන කරන්නේ අවිජ්ජාවෙන්. උපාදාන කියන්නේ සිතින් අල්ලගත්ත සුඛ වේදනාවත් අදින් අල්ලගෙන නොඑක ආකාර කායික ක්‍රියා, වාචික ක්‍රියා, මානසික ක්‍රියා කරගෙනම සුඛ වේදනාව මම විඳිනවා කියලා මෝඩකමේ පැටලිලා ඊට අතීතයේ ඒ සුඛ වේදනාව කෙරෙහි පැවති අවිජ්ජාව සහ උපාදාන අවධානයේ දෙසට අවධානය යොමු විය යුතුයි. මේ අවධානය යොමු වන්නේ Tamanගේ ප්‍රඥා ඇස තුළින්. ඒකයි මේ අතීත අනාගත වර්තමාන බැලීමේ තියෙන විශේෂත්වය. කලින් මේවා මේ විදිහට මෙහෙය කරලා නැහැ. අර රූපයත් ඒ විදිහට දකිනවා. Tamanගේ තියෙන අවිද්‍යාවයි උපාදානය තුළින් මේ විදිහට කොහොමද ගත්තේ? වේදනාවත් ඒ විදිහට බලනවා. දැන් වගේම තියෙන වේදනාව වගේම තමයි පසුවට තියෙන වේදනාවන් ඒ වේදනාවන් මම හෝ මගේ කියලා ගන්නට දෙයක් නැහැ උපාදාන කරන්නට දෙයක් නැහැ ඊළඟට කියන්නේ අජ්ජත්තික බාහිර තමන්ගේ වේදනාව වගේමයි බාහිර අයගේ වේදනාව ආත්ම නෙවෙයි නමුත් අපි හිතමු තමන් ඉතා කැමැති ප්‍රිය කරන ආදරය කරන කෙනෙක් අස්නීප වෙලා දෙඩ වෙලා නාමයසට ගිහිල්ලා ඔත්පල වෙලා වගේ තත්යක සිටිනවා කියන්නේ එහෙම ඉන්නකොට එයාගේ වේදනාව හිතෙනවා මේ තමන් හා සම්බන්ධ භාවයක් තමන් හැගෙනවා දැන් ඒ වේදනාව විඳින පුද්ගලයාගේ වේදනාව ඒ පුද්ගලයා හරියට නුවණින් දකිනවනම් ඒක යාගේ නෙවෙයි කියලා දකිනවා. කියන්නේ වේදනාව විඳින පුද්ගලයාගේ ඒ වේදනාව ඔහුගේ නෙවෙයි, ඇයගේ නෙවෙයි. ඒක ඒකාන්තයෙන් මේ ඔහු මේ යථාභූත ඥාන දර්ශනයකින් දකිනවනම් ඒසේ දැකිය යුතුයි. ඒකම දකින්න බැරිකම මොනකම මේක වෙනම කතාවක්. එතකොට යාගෙත් නොවන වේදනාවක් අපේ හිතින් අපේ සිත තුළ යම්කිසි හැඟීමක් සංඥාවක් තියෙන මේ මගේ කියන හැඟීම. මේක නිකන් Tamanට සමීප භාවයක් කියලා. මෙන්න මේක කැපෙන්නට ඕන. මේක කැපෙනකොට මේ වේදනාව බාහිර වේදනාව අනාත්මයි. කියන අවබෝධය වෙන්න ඇති වී යුතුයි. මේ අවබෝධය ඇති වුණායි කියලා මෙහෙම බය වෙන්න දෙපා මේ ගුරු ජීවිත ගත කරන්නට බැරි වෙයි මේ ස්වාම පුරුෂෝ භාර්යාවරු දූ දරුවෝ ඒවට සම්බන්ධකම් පවතී. එහෙම එකක් නෙවෙයි මෙහිදී අපි මේ කතා කරන්නේ. ඒවා ඒ විදිහටම පවත්වන්නත් පුළුවන්, ඒ විදිහටම කටයුතු කරන්නත් පුළුවන්. නමුත් මේ ඇත්ත ඇති හැටියෙන් දකින එක වෙනම කාරණාවක්. ඒක දකිනවා. ඒක තමයි. ඒක ඒකේ ඇත්ත ඇති හැටියෙන් දැක්කයි කියලා අර කටයුතු අතපසු කරන්නෙත් නැහැ. අතපසු කරන්නට ඕනකමකුත් නැහැ. කලින්ටත් වඩා හොඳින් මේ සෑම උපස්ථානයක් කිරීම ආදර කැඩ සැලකිලි සැලකිලි ගත සැලකිලි ආනඩරු සැලකිලි දැකින් ආදී කළ යුතුයි කරන්නට ඕන. ඒක කිසිම බල ඒකෙන් කිසිම තමාගේ අවබෝධයට හානියක් අඩුවක් සිදුවන්නේ නැහැ. ඒක නිසා මේ අවබෝධය ඇති වුණා කියලා බය වන්නට එපා. ඒක හරියට තේරෙනවා නම් Tamanට දැන් තේරෙන්න ඕන මේ අය පිළිබඳ තියෙන මේ වේදනාවල් මට නිකන් මගේ හැඟීමක් තියෙනවා මගේ හා සම්බන්ධකමක් තියෙනවා මෙතන තියෙනවා මම ආයනයක් මගේ බවක් හැඟීමක් තියෙනවා එතකොට මේ මම මගේ කියන එක සම්පූර්ණයෙන් නිරුද්ධ වෙලා නැහැ. ඒකයි ඒ தත්යේ තියෙන්නේ. එහෙම නිරුද්ධ වුණා නම් රහත් වෙලා රහත් වෙච්ච කෙනෙකුට ඔය සාස මොකක්වත් නැහැ. මෙන්න මේ විදිහට දැන් සංකෝපය ගැනයි වේදනාව ගැනයි කතා කළා. අපි අනිත් ඒවා කිය කියන්නට අවශ්‍ය නැහැ. සංඥාව ගැනත් බලන්න, සංඛාර ගැනත් බලන්න, විඥාන ගැනත් බලන්න. දැන් උඩකොට ඒ අතීත අනාගත වර්තමාන අධ්‍යාත්මික බාහිර කියන කොටස් පහෙන්වත් බැලිය යුතුයි අර අනිත් ඒවා නැති වුණත්. මොනවද අනිත් ඒවා? ඕලාරික සුකුම ඒ කියන්නේ ගොරෝසු රූප සූක්ෂම රූප ඊළඟ නැත්නම් ගොරෝසු වේදනා සූක්ෂම වේදනා දැන් ගොරෝසු වේදනා කිව්වොත් එහෙම අපි හිතමුකෝ කෙනෙක් තරහ වෙලා බනිනවා කියලා එතකොට ඒක ගොරෝසු වේදනා අපි හිතමු මෛත්‍රී ධ්‍යානයකට සම්බන්ධනවා කියලා නැත්නම් මෛත්‍රී ධ්‍යානෙකුත් නෑනේ මේ සූපත් වේවා සූපත් වේවා කියලා එතන උපේක්ෂිත හෝ සුඛ වේදනාවක් කියන ඒක සූක්ෂම වේදනා අර ගොරෝසු වේදනා නෙවෙයි ඒ වගේ ගොරෝසු සුකුම මෝඩාරික සුකුම කියන එක තේරුම් ගන්න. හීන ප්‍රනීත වේදනාව. අපි හීන කියන්නේ අපිට පංචකාම සත්‍යයක් දැන් අරගෙන යම් කිසි සැපයක් හරි දුකක් හරි මොකක් හරි වේදනාවක් ඒක හීන එකක්. ප්‍රණීත එකක් කියන්නේ අපි හිතුව ධානයකට ඵලයකට ගිහිල්ලා හිතපත් කරගෙන ඉන්නවනේ ඒක ප්‍රණීත එකක්. අන්න ඒ වගේ තේරුම් ගත්තොත් වන්නේ අර ධූරී සංකේ දුර තියෙන ලෑත තියෙන. අපි විඳින එක ළඟනම් ඈත අකනිතා බඹලෝ දක්වා හරි ඊට යහවක්. අපි හිතමු නේව සංඥා නා සංඥා එතනින් හරි. ලෝකේ යන්තා කියනවනම් මේ ලෝක ධාතුන් මේ ලෝක ධාතුන් වල සත්‍ය අනන්තවත් ඉන්නවා අනන්තවත් ලෝක ධාතු තියෙන මේ ඕනෑම තැනක තියෙන වේදනාවල් ආදී ඒ පංචස්කන්ධ ධර්මයන් ඒ විදිහට බලන්න පුළුවන් ඈත තියෙන ඒවා මේ විදිහට කොටස් 11ක් තියෙනවා මේ කොටහෙන් අඩුම වශයෙන් අතීත අනාගත වර්තමාන අධ්‍යාත්මික බාහිර කියන කොටස් පහෙන්ම අවබෝධයක් ඇති කරගන්න බලන්න මෙහෙම කරනකොට Tamanට තේරෙනවා මේ ලෝකයේ කිසිම තැනක මේ මමයේ කියලා මගිය කියලා ගන්නට කිසිවක් ඉතිරවන්නේ නැහැ කිය. ඔක්කොම මිත්‍යාවක් ඔක්කොම මුලාවක් සමාගේ අවිද්‍යාව නිසා හිතේ තියෙන නොදක්කම නිසා එසේ ග්‍රහණය කිරීමක් සිදු වුණා. සිදුවන්නේත් එහෙමයි. එතකොට මේ කරුණ කියලා බුදුහාමුදුරන් ඊළඟට පෙන්눔 කරනවා තුන්වන කාරණාව. මොකද්ද තුන්වන කාරණාව? ඒම දකින සොසේම ඔබ රූපස්මින් නිම්මින්දති වේදනාය නිම්මිති සංඥා සංකාර විඤ්ඤාණ ඉරියකේ නිම්මින්ද කල්ල කිරෙන්ද රූපේකේ මේකත් හිතන්නට එපා Tamange ඇඟට දැන් නොඑක ආකාර ජරාවට පත් වෙලා ඉන්නවා නම් ලෙඩ වෙලා ඉන්නවා නම් දුක් දෙනවා නම් මේක මහා වදකේ මේක හතුරේ කියලා Tamanට කලකිරීමක් තියෙනවා කියලා දැන් හිතමු එහෙම තිබුණට හිතන්න එපා රූපය කෙරෙහි කලකිරීලා කියලා යන්තාම් රූපේ රූප තියෙනවා නම් ඒ රූප හැම එකක් කෙරෙහිම කලකේනවා. අපි හිතමු ඇහැට පේන රූප දැක්කහම බොහෝ දෙනෙක් අනාගාමී නොවෙච්ච කෙනෙකුගේ සිතට ඇලීමක් ඇතිවන්න පුළුවන්, රාගයක් ඇතිවන්න පුළුවන්, බැඳීමක් ඇතිවන්න පුළුවන්, ආසාවක් ඇතිවන්න පුළුවන්. අර ලස්සන ප්‍රිය රූපය. මේවා කෙරෙහි කලකිරීම නෙවෙයි එතකොට ඇතිවන්නේ. නැත්තම් අප්‍රිය දේවල් දැක්කහම ගැටීමක් ඇතිවන්න පුළුවන්. එතනත් කලකිරීමක් නෙවෙයි ඇතිවන්නේ. ඒක නිසා රූපයයි වේදනා සංඥා සංඛාර විඥාන කියන හැම එකක් කෙරෙම කලකිරීම ඇති වෙන්න ඕන කලකිරීම ඇති විය යුත්තේ මේවා ඒකාන්ත වශයෙන් අනිත්‍ය වශයෙන් දැකලා දුක් වශයෙන් දැකලා අනාත්ම වශයෙන් දැකලා මේක දුක්ඛ සමුදය සත්‍යය මේවට ඇලිය දී සිටීම නිසා දුකට ගැස්ස නැද සංසාරේ පුරා දුක් විඳින ඒ කියන්නේ දුක් මේ අපි ආශා කිරීම නිසා නැවත නැවත උපදින උපදිනවා ඒක නිසා සංසාරික දුක් විඳින්න වෙනවා ඒක නිසා යම්තාක් මේ පංචස්කන්ධ ධර්මයන් කෙරෙහි සමාධියෝ බාහිර පංචස්කන්ධ ධර්මයන් කෙරෙහි ඇලීමක් ආශාවක් බැඳීමක් තියෙනවනම් සසර දුක් තමයි විඳින්න සිදුවන්නේ ඉදිරියටත් සිදුවන්නේ සසර දුක් විඳීමට මේ විවිධාකාරයෙන් සමාට අවබෝධ වෙලා Tamanda තේරෙන්න ඕනේ මෙතන උපදී දුක්ඛ මූලං කියලා. ඒ කියන්නේ මේ රූපය, වේදනා, සංඥා, සංඛාර කියන පංචස්කන්ධ වලට උපදී කියන. සංනා දිට්ඨි මාන වලටත් උපදී කියන. සංස්කාර කියන්නේ කුසල අකුසල කම්ම සංස්කාර වලටත් උපදී කියන. කාමයන්ටත් උපදී. මේවා නිසා දුකක් ඇතිවෙනවා. මේවා අවබෝධ වීමෙන් තමයි අර කලකිරීම ඇතිවන්නේ. ඒ කලකිරුණාම නිම්බින්දම් විරජ්‍යති ඊළඟට බුදුහාමුදුරුවෝ එහෙම කලකිරුණාම විරජ්‍යති නොයල්ම ඇති විය යුතුයි. ඒ කියන්නේ මුළු විශ්වයේ කිසි තැනකවත් ඇලීමක් බැඳීමක් මොකක්වත් තිබෙන්නේ නැහැ. විරාගා විමුච්ඡති විද එහෙම විරාගය දුන්නාට පස්සේ මේ ඔක්කොම සංස්කාර ධම්මයෙන් ගැලවිලා යනවා සිත නිදහස් වෙනවා විමුච්ඡති විමුක්තස්මේ විමුක්තමේති පජානාති නිදහස් වුණාට පස්සේ නිදහස් වුණායි කියලා දකිනවා මේ ටික හරියට කළොත් එහෙම මේ ටිකෙන්ම රහත් වන්නට පුළුවන් මේ දක්වා කියපු කරුණු ටික සූත්‍ර රාශියක එකක දෙකක නෙවෙයි 100ක 200ක නෙවෙයි ඊටත් මහා වැඩි විශාල සූත්‍ර ගානක බුදුහාමුදුර දැක්වූ ක්‍රමයක්. නිවන් යන්නට මාර්ගඵල ලබන්නට දැක්වූ ක්‍රමයක්. ඊට පස්සේ බුදුහාමුදුරය සුසීම කියන හාමුදුරන්ගෙන් අහනවා ඔබ එතකොට දැන් මේක කියනකොට සුසීම රහත් වෙනවා. රහත් වුණාට පස්සේ දැන් බුදුහාමුදුරුවෝ අහනවා ඔබට තේරෙනවද මේ ජාති ජාති මරණ ආදී දුක් කියන්නේ ජරා මරණ ආදී දුක් ඇතිවන්නේ ජාතිය නිසා කියලා ඔබට දැන් හොඳට තේරෙනවා ඕ මට හොඳට තේරෙනවා අර කියපු කරුණු පහෙන්තරෝ ඒ කියන්නේ තර්ක විතර්ක වලින් අරෙන් මේ නෙවෙයි සමාගයේම අවබෝධය ජාති. එතකොට බුදුහාමුදුරනේ ජාතිය ඇතිවන්නේ අවිජ්ජාව තුලින් කියලා ඔබට දැන් තේරෙනවද? දැන් මම මෙතන මේ දේශනාව කෙටි කරන්නට ඕන නිසා ඒක එතන කෙටි කරලා කතා කළේ බුදුහාමුදුරුවෝ කර විස්තර වශයෙන් පටිච්චසමුප්පාදය විස්තර කරන්නේ. ඒ කියන්නේ ධාතිය ඇතිවන්නේ භවය නිසා ඒ ආදි වශයෙන්. දැන් මම ඒක ප්‍රායෝගික වශයෙන් බලනකොට එක දෙයක් කියුවාම ඒ ඔක්කොම ඇතුළත් වෙන නිසා ඒ ප්‍රායෝගික පැත්තයි අපි මේ කතා කළේ. ධාතිය ඇතිවන්නේ නැවත නැවත ඉදදීම ඇතිවන්නේ අවිද්‍යාව නිසා කියලා ඔබට තේරෙනවද ඔබට පේනවද? එතකොට කියනවා මට හොද්දට තේරෙනවා මට පේනවා. ඒ කියන්නේ අපි මේ කරුණු කිසිවක් නොදත් අවිද්‍යාව මෝඩකම තිබුණ නිසා මේ පංචස්කන්ධ ලෝකේ මම කියලා මගේ කියලා ගත්තේ. ඒ වගේම මේක මහා දුකක් කියලා දන්නේ නැතිකම නිසායි පංචස්කන්ධ ලෝකෙට ඇල්ලුනේ. ඒ වගේම මේක මහා දුකක් කියලා දන්නේ නැතිකම නිසායි නැවත නැවත භවයේ රැඳී සිටීමේ භව ආශාවයක් තිබුණේ. ඒ වගේම මේ දුක පංචස්කන්ධ ලෝකේ සම්පූර්ණයෙන් නැත්තටම නැති කරලා දාලා නිවල දාන නිවන නොදන්නාකම දුක්ඛ නිරෝධය ගැන දන්නේ නැතිකම නිසායි අපේ මේ පංචස්කන්ධ ධර්මයන් කෙරෙහි ඇලි ඇලි සංසාරයේ දිගින් දිගට ගියේ මේවා වල්ලා ගැනීම නිසා නැවත නැවත දුකම ගෙන දෙනවයි කියලා නොදත් මූඩකම තිබෙච්ච නිසා ඒ උපාදානය නිසා නැවත නැවත සංසාරේ ගෙලුණා ඒ උපාදානියත් ආය විඥාන නිසා මේ ඔක්කොම මමේ මගේ කියලා ගත්තෙත් මම නෙවන මගේ නෙවන දවල් ඒවත් නොදත්කම නිසා එදා අවිද්‍යාවෙන් මේ දෙවිදිය කටයුතු කරා. මෙහෙම කටයුතු කිරීම නිසා ගියා මේ මැරෙනකොට තමාගේ සිත තුළ අවිද්‍යාව තිබුණා. ඒ අවිද්‍යාව නිසා සංස්කාර ජනිත වුණා. අවිද්‍යාපත්‍ය සංඛාර. මෙතන ප්‍රායෝගික වශයෙන් මේ කතාව කියනවා නම් අවිද්‍යාපත්‍ය සංඛාරා කියන්නේ මරණ මොහොතේ අවිද්‍යාව නිසා සමාගයේ සිත තුළ පහළ වන නාම සංස්කාර ධර්ම රාශිය. ඒකට එහා කියනවා නම් ඊට පෙර කියනවා නම් අවිද්‍යාපත්‍ය සංඛාරා කියන්නේ අවිද්‍යාපත්‍ය කුසල සංඛාරා පුඤ්ඤාම සංඛාරා පුඤ්ඤාම සංඛාරා අනිජම් සංඛාරා කියලා දක්වන පරිදි අවිද්‍යාංශා කුසල කරනවා අකුසල කරනවා ධ්‍යාන උපදනවා ආදී දේවල්. ඒක මේ මෙතන පුනර්භවයේ දැක්කෙන තැන කතා කරන තත්ත්වයට නෙවෙයි අදාළවන්නේ එදිනදා ජීවිතේ කටයුතු කරනකොට සිදුවන ක්‍රියාදාමයක්. මම මේ ප්‍රායෝගික පැත්ත කතා කරන්නේ. එතකොට අර අවිද්‍යාව නිසා තමාගේ සිත තුළ සංස්කාර සිතිවිලි ධර්ම ගැලීමක් මරණ මොහොතේ සිදුවන ඒ සිතිවිලි ගැලීමේ හේතුව එදා තිබුණු නිසා ප්‍රතිසන්දි විඥාන කියන සංස්කාර ධර්මයේ මේ භවයේ ගැට ගැසුණා. පහළ වුණා. මෙන්න මේක පැහැදිලි වශයෙන් තමාම අද්දක්කද කියන තමයි බුදුහාමුදුරුවෝ එතකොට කියනවා ඕ අද්දක්. ඊළඟට අහනවා බුදුහාමුදුරුවෝ ඔබ මේ අවිද්‍යාව නිරෝධයෙන් ජාති නිරෝධය සිදු වෙනවායි කියලා ඔබ දන්නවද දැන්? බුදුම ඒකට කියන්නේ ඕ මම දන්නා අවිද්‍යාව නිරෝධයෙන් ජාතිය නිරුද්ධ වෙනවා ඔක්කොම දුක කෙලවර වෙනවායි කියලා. භව නිරෝධය. ඒ කියන්නේ කාම භව, රූප භව, රූපාදී භවයන් නිරුද්ධ වියම්. එතකොට මෙතෙන්දී තමාගේ සිත තුළ මේ අවිජ්ජාව සම්පූර්ණයෙන් නිරුද්ධ වෙලා නම් සිත සම්පූර්ණයෙන්ම නිසල වෙච්ච සමාන්ත වෙච්ච විමුක්ත සිතක් ඇතිවන්නේ මේ විමුක්ත සිතේ කිසිම සංස්කාර ධර්මයක් ඇලෙන්නේවත් නැති නිසා ගෑවෙන්නේවත් නැති නිසා මේ විමුක්ත සිත හේතුන් මත පවතින ධර්මතාවයක් ඒ හේතුන් නැති වෙනකොටම මේ රූපේ පවතින හේතුන් ආදී හේතුන් නැති වෙනකොටම මේ පංචස්කන්ධ ලෝකයේ පහනක් සවන්වාසේ නිවෙනවා. ඒ නිවීම දකින්න පුළුවන්. ඒ නිවීම දකිනකොට ඥාතියසේ වුණා කියලා Tamanටම අවබෝධ වෙනවා. මේක තමයි බුදුහාමුදුරුවෝ අහන්නේ ඔබ දැක්කා දන්නවද? දැන් දන්නවද? අවිජ්ජාව නිරුද්ධ වීමෙන් ඥාතිය නිරුද්ධ වෙනවා කියලා. ඔව්, ඥාතිය නිරුද්ධ වෙනවා. ඒක තමයි භව නිරෝධෝ නිබ්බාණං කියන්නේ. භව නිරුද්ධ වීම නිර්වාණය කියන කතාව. මෙහිදී බුදුහාමුදුරන්ට දැන් මෙයා තමාගේ ජාතිය සෙවන බව ප්‍රකාශ කළාට පස්සේ බුදුහාමුදුරන් සසීබගෙන් අහනවා දැන් උඹට සසීම තියෙනවද බුද්ධේ නිවාසානුස්සති ඥානෙ ඉස්සර ආත්ම දකින්න නෑ නෑ එහෙම එකක් නේ එහෙනම් උඹට දිබ්බචක්ඛු ඥාන දිබ්බසෝත ඥාන පරතිච්ඡ විඥාන ඥාන මනෝමය ඉද්ධි ඥාන ඉද්ධිද ඥාන මේක එකක් හරහා තියෙනවද තියෙනවා තියෙනවා නෑ නෑ මට එකක් එහෙනම් උඹ ඒක උග අසමාපත් කියන්නේ උඹ දැන් අර කලින් කියපු විදිහට ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ මෝ සමාව ඉල්ලුවා සමාව අදරගෙන තම ආවි මේ අදහසින් මේ ධර්මයේ සරකම් කරගෙන යන්නට කියලා ඒකට වරුන්ස සමාවන්නේ කියන බුදුහාමුදුරන්ගෙන් සමාව ගත්තා. මේ අවස්ථාව දැකලා තමයි බුදුහාමුදුරුවෝ කොහොම මහාන කිරීමට අවවාදන් ශාසනා දුන්නේ ධර්මයේ සරකම් කිරීමට ඒ චේතනාවෙන් පැමිණෙන්නේ. අන්න ඒ විදිහට ඒ සුසේම සූත්‍රයේ කරුණ ඉදිරිපත් කරලා තියෙනවා මම මේ ප්‍රායෝගික පැත්තෙන් කිය යුතු ධර්ම කාරණා අද පුළුවන් තරම් දුරට කෙටි කළා කාල සීමාව නැති නිසා. හොඳයි. එතකොට ඒ විදිහට කටයුතු කිරීම තුළින් මේ ආයතන පුළුවන්කම තිබෙනවා උපරි උපරි මාර්ගඵලයන් ලැබලා මේ ජීවිතයේදී වුණත් මේ සංසාර ගමන සම්පූර්ණයෙන්ම නිම කර ගන්නට එසේම ක්‍රියා ගැනීමට වාසනාව සත්‍ය උදා වේවා කියලා ආශිර්වාදනය කරලා අපි මේ දේශනාව මෙතනින් නිම කරනවා. එතකොට දෙවියන් අපිට දෙනවා ආකාශත්හාදි කියන පාඩේ කියනවා. ආකාශත්හාදි බුම්මත්හා දේවානංගා මෛත්‍රිකා පින්නන්තං අනුමෝදිතවා කියන රක්කන්න ශාසනං. ආකාශත්හාදි බුම්මත්හා දේවානංගා මෛත්‍රිකා පින්නන්තං අනුමෝදිතවා කියන රක්කන්න දේශනං ආකාශත්හාදි බුම්මත්හා දේවානංගා මෛත්‍රිකා පින්නන්තං අනුමෝදිතවා කියන රක්කන්න තුමන් ප්‍රාන්ති විතාස්නේ කන්නේ මනා පුණ්‍ය කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හොතු. ධාවනිපාන පත්‍ය ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වහන්නෝතෝ සම්බලුඛා සමුච්චතු මේ කරපු සර්ව සත්‍ය මේගේ මෙලෙහි අපතසල සේවා පරිලෝහ අපතසල් සේවා නිවන සැනසීම ධම්මේ කුසල හේතු වාසනා වේවා අභිවාදන සීලස නිසම්මද්ධා පිසායනෝ චක්සාරෝ ධම්මා වඩ්ඩන්තේ ආයුවන්නෝ සුඛම් බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්තිනේ උච්චයතෝ නිබ්බාන සම්පත්තේ මිනාතේ සමිඤ්ඤතු තුපත්තේවා නිවන්ස